ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියා ආස්වාස ප්‍රාස්වාස පමණක් සී කරනවා නම් එයාගේ සිත ආස්වාස ප්‍රාස්වාසයෙන් පිට කිසිම දෙයකට ගනුදෙනුවකට යන්නේ නැහැ. නළලේ මත සුලියක් වාගේ කැරකෙනවා කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ පමණක් නෙමෙයි නළලේ මතත් සිත පීඩේවා. කැරකෙනවා සුදු දේවල් කැරකෙනවා සුදු පාටව පේනවා මොකද්ද එකක් යනවා පීඩනයකට දැනෙනවා නිකන් රිදෙනවා දැන් මේ ඔක්කොම දැනගත්තේ කවුද මමනේ එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ සිත් තිබිලාද නෑනේ ඒ සීය Tamanට අයිමි වෙලා ආස්වාසයේ ප්‍රාස්වාසයේ සීයෙන් දැකපු නැති නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් එනම් Tamanට චෛත්‍යයක් පේනවා වේරක් පේනවා නළල මතක කියනවා ඇඟේ වේදනාව දැනෙනවා මේ වගේ ප්‍රශ්න ගැටලු එනවා කියලා කියන්නේ ආස්වාසය ප්‍රාස්වාසය හරියට 100ෙන් දැක්කේ නැහැ. ආස්වාසය යනකොට දැන් ආස්වාසය යනවා. ප්‍රාස්වාසය ප්‍රාස්වාසය ආස්වාසය යනවා ප්‍රාස්වාසය එනවා. එහෙමද? කොහොමද එන්නේ? ආස්වාසය එනවා ආස්වාස එනවා ප්‍රාස්වාස යනවා. එහෙම දෙන්න ඕනේ. එහෙමනේ. එතකොට මම කිව්වේ කොහොමද? ආස්වාස යනවා ප්‍රාස්වාස එනවා. එහෙමද කියන්නේ? ඔව් එහෙම තමයි කිව්වේ. ආස්වාස යනවා ප්‍රාස්වාස එනවා. හරිද වැරදිද? වැරදි නේද? ආස්වාස එනවා. ප්‍රාස්වාස යනවා. හරිනේ එතකොට ඔබ වහන්සේට ඒ වගේ ප්‍රශ්න එනවනේ ඔබ වහන්සේට හොළුව රිදෙනවා බෙල්ල රිදෙනවා කොන්ද රිදෙනවා ඔබ වහන්සේට බඩගිනි හැදෙනවා නිදි මත හැදෙනවා හරිනේ ඒක එන්න එපා ඇයි ආස්වාස එනවනේ ඔබ වහන්සේට ආස්වාස එනවා ප්‍රාස්වාස යනවා මට ආස්වාස යනවා ප්‍රාස්වාස එනවා එතකොට මං කොතනද ඉඳලා තියෙන්නේ මෙතන නෙමෙයි අතන ආස්වාස යනවා කියලා කියන්නේ එතන ඉන්න කෙනාට යනවා එහෙනම් එයාට එනවා මට ප්‍රාස්වාස එනවා එහෙනම් එයාට යනවා එහෙනම් මම ඇතුව කරන්න ඕනේද නැතුව කරන්න ඕනේද? ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියාට කයක් දැනෙන්න බෑ. සත්වයක් දැනෙන්න බෑ. පුද්ගල ස්වභාවයක් දැනෙන්න බෑ. ස්පර්ශයක් මේ ඝන ස්වභාවයක් එයා තුළ තියෙන්න බෑ. තිබුණොත් ඔය ප්‍රශ්න එනවා. එහෙනම් ආස්වාස එනවද යනවද? ආස්වාස එනවද එහෙම නැත්නම් ආස්වාස යනවද? ආස්වාස එනවද එහෙම නැත්නම් ආස්වාසය කියන එක යනවද යනවා ප්‍රාස්වාසය යනවද ප්‍රාස්වාසය එනවද එනවා එයි පුදුල සත්‍යයක් නැත්තම් ගන්න කෙනෙක් ඉන්නවද ඒක නිකුත් කරන කෙනෙක් පිට කරන කෙනෙක් ඉන්නවද නැහැ ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියා සතිය පවත්වනවා ආනාපාන සතියට ආස්වාස ප්‍රාස්වාස කරනකොටම පොඩි කාලේ සීය ඇවිල්ලා කාමරය ආස්වාස් කරලා අතු ගාලක් කියන තියෙනවා. මම නැගිටලා බලනකොට ඔක්කොම පිළිවෙල තියෙනවා. ඒකට මම ටක් ගාලා බලන්නේ අර පොඩි කලයක් තියෙන කලේ තියෙන කෝපේ. මම පොඩ්ඩක් ඇද කැලා මම එක එක ක්‍රමයට තියෙනවා. කවුරු කෙනෙක් ඇල්ලුවොත් මම දන්නවා මේ කල්ලලා කියලා. ඔක්කොම සීයේ මම තියලා තියලා තියෙනවා. පාපිස්ස දොර දොරකඩ ළඟට දානකොට එක පැත්තෙන් අඟලක් පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. කවුරු හරි පෑගුවොත් ඒක වෙනස් වෙනවා. ඒතකොට මම දන්නවා කවුරු ඇතුළට ආවා මේ පාපිස්ස පෑගුවා කියලා. ඒ ඔක්කොම 100 නටවලා තියලා තිබුණා. ඉතින් අනන්ත මම ආනාපාන සති කරනකොට පොඩි කාලේ මම දන්නේම නැහැ. ඒ කියන්නේ මාව මට අත්හැරුණා. ආස්වාසය සුළඟක් ඇතුල් වෙලා සුළඟක් ඇවිල්ලා සුළඟක් යනවා. මේ සුළඟ එයා මෙයා හඹනවා. දැන් මේ උලන් යන්නේ. මේ උලඟක් එයාට මෙයාට යනවා. උලඟක් යනවා. උලංගා පවණක් තියෙනවා. සතිය. ඒක දැනගැනීමක් තියෙනවා. ඒ දැනගැනීම මම නෙමෙයි. ඒ උලංගත් මම නෙමෙයි. ක්‍රියාවලියක් පවතිනවා. ඒ ක්‍රියාවලිය නොකඩවම පවතිනවා. ඒ ක්‍රියාවලිය පවතින නිසා ඒ ක්‍රියාවලිය තුලින් සත්පුද්ගල නිර්මාණය වෙනවා. එයාව නඩත්තු කරන්න ගිහිල්ලා තමයි ලෝකේ යනතන ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. බලන්න ඒ අවබෝධය ඒ උස්ම රැල්ල දිහා බලන් ඉන්නවා. ආස්වාස එනවද නැහැ? ආස්වාස යනවද නැහැ? ඇයි? ආස්වාසේ දිහා බලන කෙනෙකුට පුද්ගලෙන්නේ නැහනේ. ආස්වාස කළා කියලා කියන්නේම එයා ආස්වාසයත් එක්ක එයාවත් නඩත්තු කරලා. එහෙනම් කය දැනෙනවා කොන්දේ අමාරු කකුල් අමාරුනවා. ආනාපාන සතිය කරන කෙනෙකුට වේදනාවක් පස්සම වැඩෙන්නේම නැහැ. ඒක වැඩෙනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් මම පිළිගන්නේත් නැහැ. ඒක දෘෂ්ටියක් නෙමෙයි ඒක පිළිගන්න බෑ. ඒක මගේ ජීවිතේ මම කවදාවත් ආනාපාන සතිය තුළින් වේදනාවක් ස්පර්ශ කරලම නැහැ. කරලම ඇයි ආස්වාස ප්‍රාස්වාසයේ මෙනෙහි කරනකොට මගේ සම්පූර්ණ සතිය ආස්වාස මගේ සම්පූර්ණ සතිය ප්‍රාස්වාසය නම් කයේ වේදනාව දැනෙන්නේ කාටද? ඒක අඳුනගන්නේ කවුද? කාටද ඒක දැනෙන්නේ? කවුද ඒක තේරුම් ගන්නෙ? කොහාටද දැනෙන්නේ? කය කය නෑ කය අත්හැරිලා. එහෙනම් ආස්වාසිය හරියට කෙරුන්නේ ආස්වාසිය අඳුනගත්තේ නෑ. ආස්වාසයේ බවට පත්තුන් නැහැ. ආස්වාසයේ ප්‍රාස්වාසයේ පමණක් ඉතුරු වෙලා ඔබ වහන්සේ ඔබ වහන්සේව උපද කරේ නැත්තේ. නිරෝධ කරගත්තේ නැහැ. ඒක తాවකාලික නිරෝධයක්. නමුත් ඒ නිරෝධය තමයිලු කවදාද සදාකාලික වෙන්නේ. Taman නැතුව Taman ඒක කරන්න ඕනේ. ආස්වාසය නම් ඒ ආස්වාසය විතරයි. එතන වෙන මොකක්වත් තියෙන්න බෑ. දැන් එහෙම කළාද නෑ නේද? ආස්වාස කරන්න කෙනෙක් හිටියනේ. ආස්වාස කරානේ. දැන් ආස්වාසය ආවද ගියාද? මේවා තමයි ඒ කමඨාන් වල තියෙන දුර්වලකම්. වේදනානුපස්සනාව වඩන්න ඕනේ කොහමද? කොහොමද වඩන්න ඕනේ? කෙලෙකින්ද? වේදනානුපස්සනාව කොහොමද වඩන්නේ? කය රිදෙනකම් බලන්න ඕනේද? එහෙම නැත්නම් අනුන්ගේ කයේ තියෙන වේදනාව කකියන එක කෑ ගන්න එක බලන්න ඕනේද? දැන් ගොඩාක් අසෝලා මැරෙනවා අසෝලා මැරෙනවා කියලා අපි මරණානුසතිය වඩන්නේ කාගේ හරි මලමිනියක් බලලානේ. මලගෙත් කියලා මිනිහෙන් බලලා අසුබේ වඩනවා. හැබැයි මමත් මලමිනියක් උස්ම ටික ගිය හැබැයි මේ අසුබේ දකින්නේ නැහැ. එහෙම නේද? වේදනානුපස්සන වඩන්නේ කොහොමද? කය තුල ඇති වෙන වේදනාව දැක්කාම මාර්ගයේ වැඩෙයි ඒකේ ගැටලුවක් නෑ හැබැයි වේදනා වේදනානුපස්සී විහෙරති වේදනානු වේදනානුපස්සී විහෙරති මම තේරෙනවද වාසියට කායේ කායානුපස්සී විහෙරති අත්තමනාතේ වික්ඛු ආමන්තේසි මොන තේරෙනවද වාසියට චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. මොකද මේ බුදුහාමුදුර දේශනා කරන්නේ? සාරාංශක කල්ප ලක්ෂයක පාරමිතාවක් නේ. උන්වහන්සේගේ වචන මේ මීපැණි වගේ. එච්චර වචන හදලා උන්වහන්සේ. එච්චර ශ්‍රෝතේ හදලා, එච්චර දිට්ඨිය හදලා, කයේ ඇසිරීම, තථාගතයන් වහන්සේගේ ඇසිරීමට අපට ධර්මයක් හදන්න බෑ. දැන් අපිට විනය හදනවානේ. එහෙම ඉන්න එපා, මෙහෙම ඉන්න එපා, දුවන්න එපා, පයින් එපා, නටන්න එපා, තනි කකුලෙන් ඉඳගෙන ඉන්න එපා, ඉඳගෙන දානේ වළඳන්න එපා, ඇල ඇල වෙලා දානේ වළඳන්න එපා, ඇඟිල්ලෙන් ඔබ ඔබ දාන්න. දැන් ඕම හදනවානේ. භාග්‍යතුන් වහන්සේ ගැතිරීමට විනයක් හදන්න බැරිද? ඇයි? 84000 ධර්මස්කන්ධ සක්මන් කරන කකුල පේන්නේ. ඇයි? ඒක සාරාංශක කල්ප ලක්ෂයක නිර්මාණයක්. එච්චර කාලයක් උන්වහන්සේ කදලා එතකොට බුදුහාමුදුරන්ගේ වචන කියන්නේ මේ ලෝකයේ කිසිම කෙනෙකුට එක ඉස්පිල්ල පාපිල්ලක්වත් ආක දාන්න බෑ. ඒක මේ ලෝක සත්‍යයේ දුකෙන් ඉන්න සත්‍යයට ඒක මීපැනිලු. මීපැනිලු. මොකද ඒ බුදුහාමුදුර කිව්වේ? වේදනානු වේදනානු පස්සී විහෙරති. මොකද ඒ කියන්නේ? වේදනාව වේදනාවක් වශයෙන්ම දකින්න. දැන් මෙතන කයේ වේදනාව දකින්න කියලා කිව්වද බුදුහාමුදුරුවෝ? වාග්යතුන් වහන්සේට වැරදුන්නේ නැහනේ වැරදුනේ කාටද මට මගේ මෝඩකමට මම බුදුහාමුදුරන්ට වඩා දේවල් දන්නවනේ මම බුදුහාමුදුරන්ට උගන්වනවනේ මම වෙලාවකට අන්න ඒ ඒ මෝඩකම නිසාලු ඒක උනේ වේදනාව වේදනාවක් වශයෙන් දැක්කාම වේදනාවක් තියෙනවා කය තියෙන්න බෑ. ඒක තියෙන්නේ කාය අනුපස්සනාවේ. වේදනා අනුපස්සනාවේ කය ඔට්ටු නෑ. අපි කියන ආ ඒක ඔට්ටු නෑ ඒක ඔට්ටු නෑ. ඒක ඒක වැරදි. ආයි මොළේ ඉඳලා ගන්නවා. දානකොටම නෝ බෝල් නෝ බෝල් ඒක ඒ බෝලේ ඔට්ටු නෑ ආයි මුලින් ඉඳලා බෝලයක් දානවා බලන්න මේ ක්‍රිකට් පිටියේ මිනිස්සු කියනනේ කතන්දරේ නෝ බෝල් ඒක වළංගු නෑ වේදනානුපස්සනාව වඩන භාවනා යෝගියාට කයේ වේදනාව දකින්න වළංගු නෑ එයා වේදනාව වේදනාව වශයෙන් දකිනකොට වේදනාවක් පවතිනවා කයක් නැතුව දැන් එයාට රිදෙනවද බුදුහාඳුරෝ මේ ලෝකෙ දෙන පණිවිඩය අපට තේරිලා නැහැ. උන්වහන්සේට අවශ්‍යලා තියෙන්නේ අපේ කැක්කුන් තේරුම් ගන්න නම්. ඉතින් ICU එකේ කෑ ගන්න මිනිස්සු. රෝල්ඩ් බුදු අමෝ රිදෙනෝ කියලා බඩ අල්ලගෙන එක එක එක එක විදිහට දුන්න රිදෙනවනේ. ඉතින් ඒකට බුදුහාඳුරලා කියන්න ඕනද? කය වේදනාව දැන් බලන්නකෝ පැය 24 වේදනාවත් එක්ක ඇඟේ පෙරලි පෙරලි ඉන්නවා. ඉතින් ඒ මනසට වේදනා උපසනාවක් අවශ්‍ය නැහැ. එහෙනම් බුදුහාමුදුරන්ගේ තථාගත පණිවිඩය අර වේදනාවට නෙමෙයි ඒක ආත්මයෙන් වෙනක්. උනාසි මේ ලෝකයේ කිසිම කෙනෙකුට නොදේරිච්ච පණිවිඩයක් කියලා තියෙනවා. වේදනාව වේදනාව වශයෙන් දකින්න. වේදනාව වේදනාවක් වශයෙන් දකින්න. කයේ වේදනාවක් වශයෙන් නොදකින්න. එහෙනම් වේදනාව පවතිනවා. වේදනාවේ 100ක් පවතිනා 100යි වේදනාවයි එක් වුණා කය නැති වුණා දැන් වේදනාව කාටද දැනෙන්නේ නෑ එක්කෙනෙකුට දැනෙනවා කාටද දැනෙන්නේ ඒක දැනගත්තොත් ආ ඉතුරු ප ဋ ාණ දෙක වඩන්න කලින් යා රාහත් වෙනවා පැහැදිලිද බුද්ධ බුද්ධ පණිවිඩය. ඒ වගේ ගොඩාක් දේවල් දිනවා ලෝකේ අපි වරදවා තේරුම් අරගෙන අපිට තේරිලා නැහැ ඒවා. තේරිච්ච නැති නිසා ඉතින් අපි මොකද්ද ඒක තේරුම් අරගෙන පුරුදු කරන ප්‍රශ්නයකුත් නැහැ. ඒ මාත් මානකම කරගෙන ඉන්නෝනේ. නමුත් රාත් වෙන්නේ. රාත් වෙන්න අවශ්‍ය ටික තේරිලා නැහැ. ආනාපානෙකේ ආස්වාසේ ප්‍රාස්වාසය ඉතුරු වෙලා මම නැති වෙන්න ඕනේ. නැති වෙනවා කියන පාන්දරතද බසකින් යනවද නැහැ. කය නැති වෙන්න ඕනේ ආස්වාසේ ප්‍රාස්වාසේ පමණක් ඉතිරි වෙලා. ඒක මත සිහිය පවතින්න. එතකොට මම නැතුව මගේ කය පුළුම් රොඩක් වගේ සෑල් වෙලා කය නෑ. උස්ම රැල්ලක් එහා මෙහා යනවා. ඒකේ සිහිය තියෙනවා. මාසයක් වුණත් ඉන්න පුළුවන්. දැන් ඔබ අසල විනාඩි 15කට ඉන්න බෑනේ නේද? ඇයි? කයෙන් නෙවස උස්ම ගන්න. කයෙන් උස්ම ගන්නවා, කයෙන් උස්ම යනවා. කය දිරාපත් වෙනවා. වේසටපත් වෙනවා. පීඩනයටපත් නෑ. කයෙන් කරන්නේ වාදානාපානසතිය. දීගම් වා අස්ස සාමීති සික්කති. බලන්න බුද්ධ වචන කොච්චර ලස්සනද කියලා. දීර්ඝ උස්ම දීර්ඝ උස්ම ලෙස දකින්න. දීර්ඝ උස්ම එකක් ගියා. දීර්ඝසද මාංශි කෙටි උස්ම කෙටි උස්ම ලෙස දකින්න. කෙටි උස්ම කෙටි උස්ම ලෙස දකින්න කයේ කෙටි උස්ම ලෙස දකින්න කිව්වේ නැහැ. දීර්ඝ උස්ම දීර්ඝ උස්ම ලෙස දකින්න. කයට ලොකු උස්ම එකක් අතුළු නැනේ. එහෙම දකින්න කිව්වේ නැහැ. උස්මේ තද ගතිය වෙනම දකින්න. උස්මේ සෑල්ලු ගතිය වෙනම දකින්න. ඒ වායුවේ ගලන ස්වභාවය වෙනම දකින්න. වායු ගෝලයේ වායු ගෝලයේ ඒ ප්‍රාශ්වාසය ඊතලයක් වගේ ලී දණ්ඩක් වගේ හඹාගෙන ඉල් කරගෙන යනවාය නැවත ඒක ඉල් කරගෙන නැවත හැදිලා එනවාය මේ ගමන් විලාසය දකින්න ඒ වායුවේ ක්‍රියාකාරී ස්වභාවය දකින්න මෙන්න මේව තමයි ආනාපානසති සූත්‍රයේ භාග්‍යවත් වහන්සේ එතන කයෙන් කරන එක කියලා නෑ අපි තමයි පටලගෙන තියන්නේ එහෙනම් දීර්ඝ උස්ම මත සිත පීඩවනවා අපි දීර්ඝ උස්මයක් තියෙනවා දීර්ඝ උස්මයක් යනවා එතන මම ඉන්නවද නෑ දීර්ඝ උස්මයක් තියෙනවා කෙටි උස්ම තියෙනවා කෙටි උස්ම තුලත් මම නෑ කෙටි උස්ම එනවා කෙටි උස්ම යනවා කෙටි උස්ම මත සිය තියෙන උස්මයි කෙටි උස්මයි උස්මයි කෙටි උස්මයි සියයි මමයි සම්බන්ධ නැහැ එතන මම නැතුවල ආනාපානසතිය කෙරෙනවා. දැන් කරන්න පුළුවන් ඒක. පැහැදිලිද? හරි. අද රාත්‍රියේ මම අද වත්පිළිය ඉවරලා අද රාත්‍රියේ උපරිම වඩලා ඒක උදේට මට කියන්න ඕනේ ශාන්සි කොහොමද වැඩිවේ කියලා. ඒක නිවැරදි ගන්න. ආනාපාන සති භාවනා යෝගියාට ඕම තට්ටුවක් දැම්ම අඟල් තුනක් විතර උඩ යනවා. ඕම ගැස්සිලා නෑ. එයා කය අත්තරලා වාසය කරපු කෙනෙක්. ඒ තර්ක කිරීමෙන් කයයි සිතයි එකට එකතු වෙන. ඒ ගැස්ම තමයි එන්නේ. එතකොටලු දන්නේ මේ ආනාපාන සතිය වැඩිවා කියලා. මොකද දානට වෙලා වරිද මේ අක සම්පූර්ණ ඉඳලා තියෙන දාන කාලාගෙන. දාන කාලයි ආනාපාන සතිය. මොකද වෙලා වරිද පත්කඩ එලන්න රක්ගල එන්න. ආනාපාන නෙමෙයි එයා දාන කාලා දානේ වළඳන තැන ඉන්නේ. මේ ලෝකයේ කිසිම මතකයක් එයා තුළ තියෙන්න බෑ. කිසිම නාම රූපයක් එක්ක ගනුදෙනු වෙන්න බෑයි. ආස්වාසය ප්‍රාස්වාසය පවතිනවා. ඒ මත තමන්ගේ සීය පවතිනවා. මුළු ලෝකෙම යට අයිති නැති වෙලා. අයිති වෙලා. මුළු ලෝකෙම වෙන් වෙලා. සියලු සත්‍යයන්ගෙන් ගත්තාම එයා මේ ලෝකෙට පිටසක්වල ජීවියෙක්. ඕකළු ආනාපාන සතිය හරය. ඒකළු විදර්ශනාවට ඇරෙන්නේ. ආනාපාන සතිය නිරෝධ සමාපත්තිය රාහත් බලෙන් කෙලවර වෙන්නේ ওই විදිහට. එහෙම නැත්තම් කෙලවර වෙන්නේ නැහැ. දැන් පැහැදිලිද? නම් වඩා තේරුවන් සරණයි. සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙයි.